වාසනාවක් පින්තුනි අද දවසෙත් අපි උතුම් බුද්ධ දේශනාවක් තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දැනට අපි දේශනා 10ක් විතර අපි කතා කරලා තියෙනවා. එතකොට අද අපි කතා කරන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි කොටසට අයිති දේශනය. මේ දේශනාවෙන් අපේ ජීවිතවලට ධර්මයේ දියුණු කරන කෙනෙකුට භාවනා කරන්න උත්සාහ කරන කෙනෙකුට ධර්මාවබෝධය කරා යන්න නම් භාවනා කරන්න එකපාරට භාවනා කරන්න ආසාව ඇති නමුත් ඒ ආසාව ඇති වුණාට මදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ හිත භාවනාවක් තුළ වැඩෙන්න නම් ඒ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙන කලින් පරිස්කාර පහකින් අනුග්‍රහ ලබන්න ඕනේ කියලා. අපි දේශනාව කතා කරමු. මේ දේශනාවේ නම මේ ගිය සූත්‍ර. අහලා තියෙනවද? මේ ගිය කියලා ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේ ගිය කියන හාමුදුරු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු උපස්ථායක භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරා කීප නමක්. නාගසමාල කියලා භික්ෂුවක් උපස්ථාන කළා තියෙනවා කලින්. ඊට පස්සේ මේගිය කියන ස්වාමීන් වහන්සේ උපස්ථාන කළා. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ හිටියා. මුල් අවුරුදු සාමාන්‍ය 20 විතර වගේ එක එක ස්වාමීන් වහන්සේලා තමයි අපෝපස්ථාන වලට හිටියේ. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක්ම එක දිගටම ආග්‍රෝපස්ථායක බවට පත් වුණා. මේ මේගී කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේත් සමග මේ දේශනාව කරන කාලේ උන්වහන්සේ වැඩ සිටියේ වාලිකා කියන නගරේ. වාලිකා කියන නගරේ වාලිකා කියන පර්වතේ තමයි වැඩ වාසය කරේ. බුදුරජාණන් වහන්සේ මේ මේගේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ නගරයේ හරහා උන්වහන්සේ චාරිකාව යනවා මේ නගරේ වැඩ වාසය කරන අතරතුර මේ පර්වතක තුල මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති මේ ආසන්නයේ තියෙන ජන්තු ග්‍රාමයේ කියලා බොහොම ලස්සන ගමක්. කිමිකාරා කියන ගංගාවක් නදියක් අසබඩ තමයි මේ ගංගා මේ ගම පිහිටලා තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද දවසේ දහවල් කාලේ මේ ගමට වැඩම කරලා පින්ඳ පාතේ කරගෙන ඒ වටපිටාවත් බලාගෙන ඉන්නම් කියන. බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි මේ ගිය. ඔබ කැමති නම් ඔබේ ගමට ගිහින් පිණ්ඩපාත කරගෙන වඩින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන මේ මේකී කියන ස්වාමීන් වහන්සේ ජන්තු ග්‍රාමීට පිණ්ඩපාතයේ වැඩම කරනවා. පිණ්ඩපාතයේ වැඩම කරලා ඊ ලැබිච්ච දානී ටික අරගෙන උන්වහන්සේ කිමිකාලා කියන ගම් තීරයේ අයින දිගේ බොහෝම වටපිටාව බොහෝම ලස්සනයි. මේ සුන්දරත්වයේ බලමින් උන්වහන්සේ ගංගාව අයින දිගේ වැඩම කරගෙන එනකොට දකිනවා අඹ වනාන්තරයක්. බොහෝම ලස්සන අඹ වනය. මේ අඹ වනය දැක්කට පස්සේ උන්වහන්සේට ආසයි හිතෙනවා මේ වනාන්තරේ කොච්චර ලස්සනද. බොහෝම ලස්සනට තියෙන අඹ වනයක් මේ කිමිකාලා කියන ගම් තීරයේ අයිනේ පිහිටපු මේ අඹ වනය නම් භාවනා කරන කෙනෙකුට නම් බොහොම රමණීයයි. හිත වඩන කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න වීර්යය වඩන කෙනෙකුට පදහන් වීර්යය වඩන කෙනෙකුට ඒ කියන්නේ දැඩිවම මම නිවන හරහා යනවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් වීර්යය අරගෙන ධර්ම අවබෝධය කරා යන්න උත්සාහ කරන භික්ෂුවකට නම් මේ වගේ රමණීය හුදකලා වනාන්තරයක් මේ ලස්න ගංගාව කසබල තියෙන වනාන්තරයක් කොයි තරම් අගේද කියලා උන්වහන්සේට සිතුවිල්ලක් ඇති ඉතින් උන්වහන්සේ දානිතික වළඳලා ටික වෙලාවක් මේ ගංගා වාසබල තියෙන මේ අපවණේ රමණීයත්වේ නරඹනවා මේ ගංගාව වටේ උන්වහන්සේ ඇවිදලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද දවසේ මම දහවල් කාලේ ජන්තු කියන ග්‍රාමයට පින්නපාතේ වැඩම කරලා දානෙ ටික අරගෙන ආපසු වැඩම කරන අතරතුර කිමිකාලා කියන ගම් තීරයේ දිගේ වැඩියා. මේ ගංගාව අසල ඊතා රමණීය අඹවණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ හරිම රමණීය තැනක්. හිත පුරුදු කරන කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙකුට භාවනා කරන කෙනෙකුට නම් එතන බොහෝම සුදුසුයි. ධර්මය අවබෝධ කරගන්න කියාපු තැන. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට අවසර දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමතියි කිව්වා. ටික කාලයක් ඒ වනාන්තරයට ගිහිල්ලා ඒ කිමිකාලා කියන ගම්තීරය අයිනට වෙලා අර අඹ වනයේ වැඩ සිටිමින් භාවනා කරලා ධර්මය අවබෝධ කරගන්න වීර්ය කරන්න කැමති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා කියලා ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ මිය ගිය පොඩ්ඩක් ඉවසලා ඉන්න කීවා. තථාගතයන් වහන්සේට තාම කවුරුත් නැහැ උපස්ථාන කරන්න. කියන්නේ උන්වහන්සේ තනියම එතකොට. ඒ නිසා තව භික්ෂුවක් එනතෙක් මේ ගිය චුට්ටක් ඉවසලා වැඩ සිටින්න කියලා. මේ ගිය ආමතුරන්ට එච්චර හිතට ඒක හරි ගියේ නැහැ. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේට කියන අනේ ස්වාමීන් වහන්සේ අර කිමිකාරා ගම්පීරේ අයිනේ තියෙන අබවණේ නම් බොහෝම රමණීයයි. භාවනා වඩන කෙනෙකුට ඉතාමත්ම උචිතයි. ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ නම් අරහත් සම්මා සම්බුද්ධත්වයට පත්ලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලයි වැඩ සිටියේ. නමුත් ස්වාමීනි මම තාම කෙලෙස් සහිත කෙනෙක්. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පදන් වීර්ය වඩන කෙනෙකුට නිවන අරමුණු කරගෙන වීර්ය වඩන කෙනෙකුට ඒ වනාන්තරයේ බොහෝම සුදුසුයි වීර්යයෙන් භාවනා කරන්න. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට අවසර දෙන්න කීවා. මම ගිහිල්ලා ඒ වනාන්තරයට වෙලා වීර්යයෙන් භාවනා කරලා ධර්මයේ දිනු කරගන්න මට අවසර දෙසේක්වා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් වදාලා මේ ගිය කලබල නැතුව ටිකක් ඉන්න කියන. කවුරු හෝ භික්ෂුවක් එනතේ පොඩ්ඩක් කොහොම ඉන්න කියන. මේ ගිය ආමරන්ට දැන් හිතට හොඳ නැහැ. තුන්වෙනි වතාවෙත් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් කියයි ඔබ වහන්සේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. කෙලෙස් ප්‍රහාණය කළේ. නමුත් මම තාම කෙලෙස් සහිත කෙනෙක්. ඒ නිසා මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න වීරිය ගත යුතුයි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා මම මේ වනාන්තරයට ගිහිල්ලා බොහොම වීරියෙන් පදන් වීරියෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න මට අවසර දෙන්න තුන්වෙනි පාරක් තිබ්බා. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා දැන් කියන දේ අහන්නෙම නෑනේ. උන්වහන්සේ දන්නවා මේ කියාර කරගන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ගිය ඔබ යමකට කැමති නම් ඔබ ඒ දේ කරන්න කියලා. එච්චරයි. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේට බොහෝම සතුටුයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පාත්‍ර සිවුරු අලගෙන බොහෝම සතුටෙන් ගියා වනාන්තරයට. අර අඹ වනයේට ගියා. කිමිකාලා කියන ගම්තියේ අසබඩ තියෙන අඹ වනයේට ගිහිල්ලා ඒ පරිසරයේ තියෙන ලස්සන බලව ටිකක් ඇවිද ඇවිද ඉඳලා ගහක් තෝරගත්ත හොඳ අතුපතර විහිදිලා ගිය අඹ ගහක් යට වාඩි වාඩි වෙලා මෙතන නම් හොඳයි මට භාවනා කරන්න කියලා ඔන්න වීර්යයෙන් භාවනා කරන්න කියලා වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරන්න සූදානම් වෙලා හිත කෙරෙහි අවධානය යොමු කරලා ටික වෙලාවයි ගියේ කාම විතරකයන්ගෙන් රාග සහිත සිතුවිලි හිතට දරාගෙන ඉන්න පටන් ගත්තා. ව්‍යාපාද විතරක හිතේ ද්වේෂයේ පටිගේ ඇතිවන අරමුණු නොයේක් දේවල් එකින් එක හිතට ගලාගෙන එනවා. විහිංසා විතරක හිංසා සහිත සිතුවිලි හිතට ගලාගෙන ඉන්න පටන් ගත්තා. මේ ගිය හඳුර එක පාට කලබල වුණා කලබල වෙලා නැකිට්ටා නැකිట్లా කල්පනා කරන අහෝ මේ මොකද්ද මට වෙච්ච විපත මම කොයිතරම් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද මම ධර්මය අවබෝධ කරගන්න අදහසින්ම ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කෙනෙක් මම මේ වනාන්තරයට ආවේ වීර්යයෙන් භාවනා කළා ධර්මය අවබෝධ කරගන්නයි නමුත් භාවනා කරන්න ඉඳගත් වෙලේ ඉඳන් මගේ හිතට රාග සහිත කාම විතර්කයක් මතුවෙනවා. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මතුවලා සම්පූර්ණයෙන්ම අකුසල සහගත සිතිවිලි වලින් මගේ හිත යටපත් වෙලා යනවා. මොකක්ද මේ මට වුනේ කියලා බොහෝම කලබලයටපත් වෙලා පසුතැවීමෙන් කල්පනා කරා. උත්සාහ කරා කරා කොයිම විදිහකටවත් හිත පිහිටව ගන්න බෑ. නීවරණ මතුවෙනවා. පස්සේ අර ගෙනාවු පාත්‍ර සිවුරු ටික ආයෙමත් අකුල ගත්තා. අරගෙන ආයමත් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. තථාගතයන් වහන්සේ එපා කියද්දි තුන්වෙනි වතාවෙත් මම ඉල්ලීමක් කරලා මම බොහෝම ශ්‍රද්ධාවෙන් තමයි කියන ධර්මය අවබෝධ කරගන්න හිතාගෙන කිමිකාලා නදී තීරයේ අසල තියෙන අඹ වනයේට වැඩම කරේ. මම ගිහින් බොහොම උත්සාහයෙන් වීර්යයෙන් භාවනා කරන්න සුදුසු ගස්සෙවණක් හොයාගෙන භාවනා කරන්න පටන් ගත්තත් ඉඳගත් විලේ ඉඳන් මගේ හිතට රාග සහිත සිතුවිලි කාම විතර්ක මතුවෙනවා. ව්‍යාපාද විතර්ක හිතේ තරහ ඇති වෙන අරමුණු එකින් එක ගලාගෙන එනවා. විහිංසා විතර්ක මතුවෙනවා. ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අකුසල විතර්කයන්ගේ මගේ හිත යටපත් වෙනවා. මට අදහා ගන්න පුළුවන් කමක් නැහැ කියලා මම බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඇයි මට මේ විදිහට මගේ හිත මට පාලනය කරගන්න අපහසු කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය කෙනෙක් විමුක්තිය පිණිස හිතක් පුරුදු කරනකොට ධර්මාවබෝධය පිණිස හිතක් පුරුදු කරනකොට ඒ හිතට නිවන් අවබෝධයේ පිණිස සකස් වෙන්න නම් පරිස්කාර පහකින් අනුග්‍රහ ලැබෙන්න ඕන කියලා. කරුණ කීකින් අනුග්‍රහ ලබන්න ඕනද හිත? පහකින්. සු ධර්මාවබෝධයේ පිණිස දැන් අපිට උත්සාහය තිබ්බා කියලා එකපාරට ගිහිල්ලා ඉඳගෙන කරන්න බෑ. ඒ හිත කරුණ පහක් තුල පුහුණු වෙලා පරිස්කාර ලැබිලා අනුග්‍රහ ලැබිලා පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. මොනවද මේ කරුණු? බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල ඒ කෙනාට කල්යාණ මිත්‍රයන් ඉන්නවා නම් කල්යාණ මිත්‍රෝ භූති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවන බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් කල්යාණ යහළුවන් ඉන්නවනම් කල්යාණ මිත්‍රයන්ටම නැඹුරු වෙච්ච ජීවිතයක් නම් ගත කරන්නේ අන්න ඒක තමයි කියවත් ධර්මාවබෝධය කරා හිතක් පුරුදු කරන භික්ෂුවකට ඕ ගිහි කෙනෙකුටත් අදාළ කෙනෙකුට පළවෙනි පරිස්කාරයේ බවට පත් වෙන්නේ හිතක් පුරුදු වෙන. ඒකට පළවෙනි එක මොකක්ද? තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ දැන් කල්යාණ මිත්‍ර කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක තියෙනවා සංයුත්ත නිකායේ උපද්ද කියලා සූත්‍රය. උපද්ද කියන්නේ හරි අඩක් කියන එක. මේ දේශනාවේදී ආනන්ද හාමුදුරුවෝ සිතුවිල්ලක් ඇති වුණා මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන කල්යාණ මිත්‍රයා පදනම් කරගෙන කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඇවිත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙවැනි විතර්කයක් සිතුවිල්ලක් ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මුළු බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම කල්යාණ මිත්‍රයන් මතයි පවතින්නේ කියලා මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ වදාන මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද ওই කතාව කියන්න එපා කියායම ආනන්ද මේ බුද්ධ ශාසනයෙන් අඩක් නෙමෙයි මුළු බුද්ධ ශාසනයම පවතින කල්යාණ මිත්‍රයන් මතයි කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආනන්ද කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙලා යනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිච්ච ජරාවට පත්වීම උරුම කරගත් සත්වයෝ ජරාවෙන් නිදහස් වෙනවා. ලෙඩවීම උරුම කරගත් සත්වයන් නිදහස් වෙනවා. කල්යාණ මිත්‍රුන් තථාගතයන් වහන්සේ කරා පැමිණෙන මරණය උරුම කරගත් සත්‍යෝ මරණයෙන් නිදහස් වෙනවා ශෝක වැළපීම් දුක් දුම්නස් කායික මානසික සියලු දුක්ඛයන්ගේ නිදහස් වෙලා නිවන කරා යනවා බුදුරජාණන් වහන්සේ දේශනා විස්තර කරනවා මේ ලෝකයට පහළ වෙච්ච උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ එතකොට අපට කල්යාණ මිත්‍රෙක් හැටියට ඉපදීමෙන් නිදහස් වෙන්න ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් මේ සංසාර දුකින් මිදෙන්න කෙනෙක් උදව්පකාර කරනවා නම් අන්නේ කෙනා තමයි කල්යාණ මිත්‍ර හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට මේ අනුග්‍රහය අපිට සැපයපු ප්‍රධානම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට කල්යාණ මිත්‍ර හැටියට අද අපට ඉතුරු වෙලා තියෙනවා ධර්මයේ උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ධර්මයේ තමයි ගුරු තනතුරට ශාස්ත්‍රීය තනතුරටපත් කරේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ධර්ම විනය තමයි කියලා ශාස්ත්‍රීය වහන්සේ බවට පත් ඊළඟට ධර්මය අරුණකොට මේ ධර්මයේ නිවැරදිව පෙන්වලා මතු කරලා ඔබ ධර්ම මාර්ගයේ තුල හික්මෝන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුනස්ලි නිදහස් වෙන මඟ පෙන්වන කෙනෙක් ඉන්නවනම් ඒ අය තමයි කල්යාණ මිත්‍ර බවට පත් වෙන්නේ. ධර්ම කල්යාණ මිත්‍යා කියන කෙනා තේරුම් ගන්න ඕන. එතකොට කෙලින්ගේ ජීවිතය තුළ මේ කල්යාණ මිත්‍රයන් ඉන්නවා. දැන් තමන් ඇසුරු කරන තමන්ගේ යාළු මිත්‍රෙක් වෙන්න පුළුවන්. නෑදෑයෙක් වෙන්න පුළුවන්. තමන්ගේම බිරිඳ වෙන්න පුළුවන්. ස්වාමියා වෙන්න පුළුවන්. එක්ක ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. තමන්ව ධර්ම මාර්ගයට යොමු කරනවා නම් ධර්මී කරා යන උනන්දු කරනවා නම් බණ භාවනාවට උනන්දු කරවනවා අන්න කල්යාණ මිත්‍රයෙක්. එතකොට එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට එයාගේ හිත විමුක්තිය කරා පරිස්කාර වෙනවා අනුග්‍රහ ලැබෙනවා. අන්න පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. ධර්ම අවබෝධය කරා යන්න නම් තියෙන්න ඕන පළවෙනි අංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය දෙවැනි කාරණේ තමයි කීවා විමුක්තිය පිණිස හිතක් පුරුදු කරන කෙනෙකුට නිවන් අවබෝධය කරා යන්න මහන්සි ගන්න කෙනෙකුට ඒ හිත අනුග්‍රහ ලබන්න ඕනේ ඔහු දෙවැනි කාරණේ තමයි කීවා සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන ඒක බුදුරජාණන් වහන්සේ වෙන මේ කිය ඒ බික්කු සීලවා හෝති පාතිමෝක්ඛ සංවරය සම්මුතෝ විහෙරති ආචාර පෝචර සම්පන්නෝ අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි අනුමාත්‍ර වරදේ පවයි කියන්නේ පුංචි දෙයක පවා වැරද්දක් නම් ඒකේ බය දස්සාවි බියක් ඇති කරගන්න කියනවා පුංචි වැරද්දක පවා බයක් ඇති කරගෙන ඒකෙන් වළකින්න උත්සාහ කරන්න ඒ විදිහට සමාදාය සික්කති සික්ඛාපදේ සමන් සමාදන් වෙලා ඉන්න ශික්ෂාපද තුල තමා සමාදන් වුණා නම් ඔබ කිහි ශ්‍රාවකෙක් හැටියට මම ප්‍රාණඝාතයෙන් වළකිනවා මම සොරකමින් වළකිනවා මම වැරදි කාම සීවලින් වළකිනවා බොරුවෙන් වළකිනවා මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකිනවා කියලා ඔබට තියෙන පංච සීලය තමයි නිත්‍ය සීලය හැටියට ඔබ ගිහි ශ්‍රාවකෙක් ආරක්ෂා කරගන්න. එතකොට තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද තුල හොඳ සීනුවණින් සීලය ගැන හොඳ අවධානයකින් ඉන්නට යම් හේතුති යම් ශික්ෂාපදයක් බිඳෙන්න අවස්ථාවක් එනවා නම් ඒ වෙලාවේ වීර්ය ඇති කරගෙන ඒකේ වලකින්න ඕන. මේක පුංචි දෙයක්, මේක පොඩි දෙයක්. ඒ විදිහට සීලේ ඛණ්ඩණය වෙන්න ඉඩ තියන්න එපා. අනුමත් වේසු අජ්ජීසු බය. අනුමාත්‍රවද පුංචි කියලා දැන් අපි ගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වැළකීනවා කියලා සමාදන් වෙලා ඉන්න. මම ලොකු සත්තු මරන්නේ නැහැ. මම ඉතින් ওই කුංචි ගෝබියෙක් වතුරෙක් වගේ මැරුවට. එහෙමයි නැද්ද? ඉන්නවා. එතකොට ඒකෙනුත් අලකින්න උත්සාහ කරන්න ඕන. එතකොට ඒකත් ප්‍රාණඝාතයට අයිති දෙයක් හැටියට කල්පනා කරලා පුංචි කියලා මේක පොඩි දෙයක් සතා පොඩි වුණා කියලා ඒ විදිහට දකින්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්නන්නේ. අච්චර ලොකු බොරු කියනවනම් මම පොඩි බොරුවක් කියපුවාම. එහෙමයි නැද්ද? ඉන්නවා. අපි ඉතින් බීලා වැටෙන්නේ නැහැනේ අපි ඉඳලා හිටලා දවසට පොඩ්ඩක් ගත්තාම මොකද? ඒ වගේ කල්පනා කරන්න එපා කියනවා. ඒක පුංචි කියලා වැරද්ද ඒ විදිහට දකින්න නැතුව මේ තමන් සමාදන් වෙලා ඉන්න ශික්ෂාපද තුල දිවිහිමියෙන් ඒක ආරක්ෂා කරගන්න මහන්සි ගන්න කියනවා. ඒ විදිහට සීලේ අනුග්‍රහ ලැබෙන්න ඕනේ හිතක් පුරුදු වෙන්න නම්. එහෙම නැතුව තමන් අර විදිහේ අපි ජීවිත ගත කරගෙන ගිහිල්ලා අපි ගමු කෙනෙක් පන්සිල් රකින්න නැති කෙනෙක්. අද දවස් හොඳයි මට භාවනා කරන්න කියලා අදම පන්සිල් සමාදන් වෙලා ඉඳ ගන්නවා භාවනා කරන්න. ඒක පුළුවන්. නෑ හිත සීලය තුල පුරුදු වෙලා නැත්නම් ඉඳගත් වෙලේ ඉඳන් විතර්කමතු වෙනවා. මම මේ විදිහේ පවකම් කරන කෙනෙක් නේද? මම මේ මේ විදිහේ වැරදි වැඩ කරනවා නේද කියලා හිතට මේ විතර්ක මතුවී මතුවී හිත විහිංසා විතර්ක තුල කාම විතර්ක තුල දුවනවා. ඒ නිසා හිතත් අනුග්‍රහ ලැබෙන්න ඕන කියනවා පුරුදු වෙන්න ඕන කියනවා භාවනාවට වැඩෙන්න නම් පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර තුන කල්යාණ මිත්‍රයන් එක්ක ඇසුරු කරන්නට ඕන. ඊළඟට සීලය තුල පුරුදු කරන්න ඕනේ. තමන්ගේ ශික්ෂාපද ආරක්ෂා කරන මහන්සි ගන්න ගමන් කාලයක් තිස්සේ සීලයක් තුල පුරුදු කරනකොට නොදැනීම ටිකෙන් ටික තමන්ගේ කය වචනේ සංවරකමත් එක්ක හිත ධර්මාවබෝධයට නැඹුරු වෙලා හැඩගැහෙනවා. දෙකයි. ඊළඟ එක බලමු තුන්වෙනි එක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිය ඔය විතරක් නෙමෙයි තමන් කතා බහ කරන වෙලාවේ පවා දස කතාවලේ දෙන්න කියනවා. මොනවද දස කතා කියන්නේ? කතා 10ක් මොනවද? දෙතිස් කතා කියලා තියෙනවා නොකල යුතු කතා හැටි. දෙතිස් කතා ටික මතකද? රජවරු ගැන. හොරු ගැන. එතකොට මහානමතිවරු ගැන මහා මාත්‍ය කතා. පාරවල් යාන වාහන ඉස්ත්‍රි කතා පුරුෂ කතා ওই විදිහට දෙයිව නැතුව කතා කරන දේවල් ඇත්තෙත් නැහැ. කතා කරන්නේ මේ ටිකම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒවෙන් පුළුවන් තරම් වැලකීලා කතා කරන්න කියනවා අප්පිච්ච කතා අල්පේච්ඡ ජීවිතයක වටිනාකම ගැන නිතර කතා කරන්න කියනවා. සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වීම ගැන නිතර කතා කරන්න කියනවා. ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ජීවත් වෙන හැටි කතා කරන්න කියනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. විවේකී හුදකලාවේ වටිනාකම ගැන කතා කරන්න කියනවා. අසංසග්ග කතා. බණ භාවනා කිරීමේ වටිනාකම ගැන කතා කරන්න කියනවා. වීර්යාරම්භ කතා. වීරියෙන් අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කිරීම ගැන කතා කරන්න කියනවා. දැන් කීයද? පහයි. අප්පිච්ච කතා, අල්පේච්ච ජීවිතේ වටිනාකම, සන්තුප්ති කතා, ලදදී සතුටු වීම ගැන කතා කරන්න කියනවා. අවිවේක කතා. විවේකේ වාසය කිරීම, විවේකේ වටිනාකම. ඊළඟට අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා ඊළඟට බණ භාවනා කිරීමේ වටිනාකම ගැන වීර්ය ආරම්භ කතා, වීර්ය ආරම්භ කිරීම පහ ඊළඟට තියෙනවා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. එතකොට 10යි. ඔන්න ඔය කතා 10යි තමයි දස කතා කියන්නේ. එතකොට ඔය 10 ගැන කතා කරන්න කියලා. එක්ක තමන් කතා කරනවා නම් නිතර සීලය ගැන කතාවක යෙදෙන්න. සීලේ වටිනාකම ගැන කතා කරන්න. සමාධිය ගැන කතා බහ කරනවා. කවුරු හරි එකතු වුණා පිරිසක් එක්ක. සමාධි කතා. ප්‍රඥා කතා. ප්‍රඥාව ගැන මේ අනිත්‍ය ස්වභාවය ගැන මේක අවබෝධ කරගන්නේ කොහොමද? මේ වගේ කතාවල නිතරේ දෙන්න කියනවා. විමුක්ති කතා විමුක්තිය ගැන කතා කරන්න කියනවා. විමුක්ති ඥාන දර්ශන ගැන මේ විමුක්ති ඥාන කොහොමද මේ ධර්ම අවබෝධය ලබන්නේ කොහොමද ප්‍රඥාව උදා කරගන්න මාර්ගඵල ලබන්නේ කොහොමද ඒ ගැන නිතර කතා කර කර තමන්ගේ වචනේ තුල ඒ කියන්නේ ධර්මයේටම නැඹුරු වෙච්ච කතාව දෙන්න කියලා විවේකී භාවනා කිරීම ගැන හුදකලාවේ වටිනාකම ගැන අල්පේච්ච ජීවිතයක් ගැන ඒ ගැන නිතර නිතර කතා කරන්න කියලා අන්න එතකොට තමයි තමන් ඒ ගැන හොයන්නේ දැන් ඔබ අහලා ඇති සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගම. ඒ කාලේ අටුවාවේ සඳහන් වෙනවා කොයිතරම් මේ සතර සතිපට්ඨාන දේශනාව මිනිස්සු අතර පැතිරිලා ගියාද කියන්නේ ඒ ගමේ නාන තොටේ මිනිස්සු සතිපට්ඨාන ගැන කියන කතා කරේ. අහලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය දැන් නාන්න එකතු වෙන තැන තියෙනවා. නාන තොටේ. කේලන් ටික නෙමෙයි ඇදලා ගන්න ගමේ විස්තර ටික. අහනවා ඔය කොහොමද දැන් මොකක්ද කරන භාවනාව දැන් කොහොමද භාවනාව උදේ කරගෙන යනවා ඒක කියනවා මම මේ දවස්වල ආනාපාන සතිය වඩන්නේ මම මේ විදිහට භාවනා කරගෙන යනවා අනේ ඇත්තටම මම නම් ධාතු මනසිකාරය වඩන්නේ ඔය විදිහට අන්න ධර්ම කතාවක් කරගෙන යනවා Taman ආවර ඉති හොදලා ඉවර වෙනකන් මේ ධර්ම කතාවක තමයි ඊට පස්සේ ඊයදෙන්නේ ඒ වගේ මගතොටේ හම්බුනහම ධර්ම කතා සීලය ගැන අල්පේච්ච ජීවිතය ගැන ඒ වගේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න මේ නිතර දස කතාව කියදෙන්න කියන දස කතාවේ යෙදෙන්නේ දෙන්න ධර්මාභෝධයටම නැඹුරු වෙච්ච කතාව කියදෙන්නේ දෙන්න හිතේ අකුසල් මත වෙනවා දැන් මේ කියපු දාන කතා ඊළඟට සීල සමාධි ප්‍රඥා විමුක්ති අල්පේච්ඡ ජීවිතය භාවනා කිරීම වට ඔවා කතා කරනකොට රාග දේශ මොහ හැවිස්සෙනවා නෑ හිතේ කෙලෙස් මතුවෙන්නේ කෙලෙස් සංසිඳවීම පිණිස ධර්ම අවබෝධයේ පිණිස යාගේ හිත නැඹුරු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ගිය භාවනා කරන එකපාරට ඉඳගත්තට හිත වැඩෙන්නේ නැහැ. කැලේකට ගිහිල්ලා. ඒ හිත පුරුදු වෙලා තියෙන්න ඕන ධර්ම අවබෝධයට. ඒ පුරුදු වෙන්න නම් තමන්ගේ ජීවිතය තුළ පරිස්කාර අනුග්‍රහ ලබන්න කියන පළවෙනි එක කල්යාණ මිත්‍රයන් විතර ඇසුරේ ඉඳිමින් ඊයගේ අනුග්‍රහය ලබන්න කියන. සීලයක පිළිතලා අනුමාට වරදේ පවා බය දකිමින් මේ සීලය හොඳට ආරක්ෂා කරගෙන සීලෙන් අනුග්‍රහ ලබා ගන්න ඊළඟට දස කතාවේ දෙමින් නිතරම ධර්ම අවබෝධයට නැඹුරු වෙච්ච කතාවලේ දෙමින් එහි අනුග්‍රහය ලබා ගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේකී ඔය විතරක් නෙමෙයි අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන් දියුණු කිරීම පිණිසත් දැඩි වීර්යයක් ඇති කරගන්නට ඕන. පරක් දල්හ පරක්කම තාමවා දල්හ පරක්කම අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු තාම දැඩි දල්හ පරක්කගේ දැඩි වීර්යයක් ඇති කරගන්න මම කොහොම හරි මේක කරනවා මම කොහොම හරි ධර්මය අවබෝධ කරගන්නවා කියලා දැඩි වීර්යයක් ඇති කරගන්න කියනවා කුමකටද අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස. මොකද මේ කියන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ගැන. නෝපන් අකුසල් නෝපද වීම පිණිස හිතේ වීර්යයක් ඇති කර ගන්න ඕනේ. උපන්නා වූ යම් රාග දේශ මොහ ආදී අකුසල් දැන් අපේ හිතේ හටගත් අකුසල් තියෙනවා නම් නිතර ඒවා ප්‍රහාණය කිරීම පිණිස වීරියක් ගන්න ඕනේ. නූපන් කුසල් තියෙනවා. තාම සමාධි සමාධියක් ඇති වෙලා නැහැ හිතේ. තාම ධ්‍යාන දියුණු කරගෙන නැහැ. තාම මාර්ගඵල අවබෝධ වලට ඇවිල්ලා නැහැ. තාම බෝධිපාක්ෂික ධර්මයන් හිත තුළ ගොඩනගලා නැහැ. අන නූපන් කුසල්. ඒවා උපදවා ගන්න. සමාධි ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න වීරියක් කරන්න කියනවා. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය කරන්න කියනවා. උපන්නා වූ කුසල් තියෙනවා. දැන් අපි ගමුකෝ භාවනා කරලා දැන් කාලයක් තිස්සේ මෙහිම භාවනා කරනවා, ධර්මය අහනවා, ධර්මයේ දියුණු කරනවා, ධර්මාවබෝධයේ පිණිසම උත්සාහයකේ දීලා තමන්ගේ ජීවිතය තුළ දැන් ඇති කරගත්ත කුසල් තියෙනවා. ඒවා තව තවත් වර්ධනය කරගන්න, විපුල භාවයට පත් කරගන්න, පරිපූර්ණ කරගන්න දැඩි උත්සාහයක් වීරියක් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගියේ ඔය විදිහට අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න දැඩි දල්හල් පරක්කමකින් වීරිය දන්නවා නම් අන්න එතකොට ඒ තුල හිත විමුක්තියට නැඹුරු වෙලා පරිස්කාර පිණිස ඒක විමුක්තියට පරිස්කාරයක් බවට පත් වෙනවා උපකාර වෙනවා ධර්ම අවබෝධයට උපකාරයක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ ගිය පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නිවන් අවබෝධී පිණිස විමුක්තිය පිණිස හිතක් පුරුදු වෙන්න නම් පස්වෙනි කාරණේ තමයි කියව මේ කිය පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා ආර්ය වූ අවබෝධයෙන් කලකිරෙන ප්‍රඥාවක් ඇති කරන්න ගන්න කියන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය හට ගැනීමක් නැතිවීමක් මේ හේතුඵල දකින ප්‍රඥාවක් ඇති කරගන්න කියනවා මේ සංකත ධර්මයන් තුල හට ගැනීමත් නැතිවීමත් අවබෝධ කරගත්ත ප්‍රඥාවක් ඇති කරගන්න කියනවා. එන අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. මේ අසකන්නාසී දිය ශරීරී මනස ආදී ආයතනයන් නිතර අනිත්‍ය වශයෙන්ම හිතන්න කියනවා. පංච උපාදානස්කන්ධය ගැන නිතර අනිත්‍ය වශයෙන් හිතන්න කියනවා. ඊළඟට මේ බාහිර ලෝකේ දේවල් සතර මහා ධාතුන්ගෙන් හටගත් හැම දෙයක් සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ සමකෝ විසුද්ධියතන මේ විදිහට සියලු සංස්කාර හේතු නිසා හටගත් සියලු දේවල් ඒ හැම දෙයක්ම අනිත්‍යයි මේ විදිහට ඒවැය හට ගැනීම නැතිව විමසමි උද්‍යවේ දකින්න කියන එක උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඒක යම් හේතුවක් නිසා හටගත්තද මේ හේතුව නැතිවීමෙන් නැති වෙනවා කියලා හේතුඵල වශයෙන් ඒකේ හට ගැනීම නැතිවීම විමසමින් අනිත්‍ය දකින්න උත්සාහ කරන්න ඒ විදිහට ඇති කරගන්න අනිත්‍ය විමසීමෙන් ඇති කරගන්න ප්‍රඥාව Taman තුල ටික ටික ගොඩ නැගෙනවා නම් අන්න හිත විමුක්තියට නැඹුරු වෙලා ගොඩ නැගෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ කරුණු පහ ජීවිතේ නිතර පුරුදු කරගෙන තියෙන්න ඕන නිවන කරා යන කෙනෙක්. එතකොට මේ කරුණ පහ පුරුදු කරනවා කියන්නේ තමන්ගේ හිත නිතරම නැඹුරු වෙන්නේ ගොඩ නැගෙන්නේ ධර්ම අවබෝධයටමයි. නොදැනීම ටික ටික වැඩෙන්නේ මේ ටික පාරට නෙමෙයි. එකපාරට හොයන්න බෑ දවසක් සීල රැකලා දවසක් භාවනා කරලා දවසක් වීර්ය කරලා හොයන්න බෑ මම දැන් නිවනට කොච්චර ලං වුණාද කියලා. ඒක කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට නිතර ධර්මයට නැඹුරු වෙච්ච ධර්මයෙන් කරා යන උනන්දු වෙන ධර්ම කතාවලදී දෙනකොට හොඳට සීලය ආරක්ෂා කරන්න මහන්සි ගන්නකොට දස කතාවේ දෙනකොට නිතර බණහනකොට ධර්ම සාකච්ඡා කරනකොට ඊළඟට වීර්යයෙන් බණ භාවනා කරන්න මහන්සි ගන්නකොට අනිත්‍ය අනුව විමසනකොට ජීවිතයේ තුල අන්න තමන්ගේ හිත ටික ටික ටික ටික ධර්ම අවබෝධයටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. එහෙම පුරුදු වෙච්ච හිත එයාට භාවනා කරන්න වාඩි වෙච්ච විලේ ඉඳන් ඒ භාවනාව තුළ හිත පුරුදු කරගන්න ලේසියි. එහෙම නැති වුණාම තමයි මේ ප්‍රශ්නේ හිත විසි වෙනවා. විනාඩි 5ක්වත් එක විදිහකට ඉන්න බෑ. ඒක කොච්චර අපිට ලැබුණත් සමහර වෙලාවට අපිට හිතෙනවා කොහේ හරි ගියහම ලස්සන තැනක් දැක්කාම හිතෙනවා මෙතන නම් හොඳයි හොඳට නිදහසේ භාවනා කරගන්න පුළුවන්. අර මේ ගියාම කිමිකාලා ගම් තීරයේ ළඟ තිබ්බ ඒ ලස්සන අඹවණේ දැක්කට පස්සේ හිතිච්ච සිතුවිල්ල වගේ ඕන තරම් හිතෙන්න පුළුවන්. සමාහිත ලස්සන ආරණ්‍යයක්, උදේකලා තැන, කැලයක් දැක්කහම සමාහිත හිතෙන්න පුළුවන් මේ වගේ තැනක හිටියොත් නම් බොහොම නිදහසේ නිෂ්කලංකව භාවනා කරගෙන හිතක් දියුණු කරන්න බොහොම පහසුයි කියලා. නමුත් මේ ආසාව සිතුවිල්ල ඇති වුණාට හිත මේ කරුණ පහ තුල පුරුදු කරලා නැත්තම් ඉඳගත්තු විලේ ඉඳන් විතක්ක මතුවේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේක දේශනාවක පෙන්නනවා පළවෙනි ධ්‍යානයවත් පුරුදු කරගන්න නැතුව වනාන්තරයකට යන්න එපා කියන භික්ෂුවකට. බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය. එයා ඉස්සෙල්ලා ආරණ්‍ය වාසීව ටිකක් ඉඳලා වීරියෙන් මේ කරුණ පහ පුරුදු කරගෙන පළවෙනි ධ්‍යානයටවත් හිත පුරුදු කරගන්නවා. පුරුදු කරගෙන වනාන්තරයකට හුදකලාවෙන් යන්න කියලා. එහෙම නැත්නම් ඒ භික්ෂුවගේ හිත වනයේ විසින් ගිල ගන්නවා කියලා. ඒ කියන්නේ එයාට ධර්මයේ දියුණු කරන්න බෑ. ඊට පස්සේ Tamanට වෙන විදිහකට තමයි පංච නීවරණ මතුවේ. කැලේට ආසාව ඇති වෙනවා හුදකලාවට. ඊට පස්සේ ඔය කැලේ මේ ඇවිද ඇවිද ලස්සන බල බල ඉන්න කැලේට වෙලා. ඊළඟට එතනට ආසයි හිතුණාට පස්සේ මිනිස්සු එක්ක තරහ යන්න ගන්නවා ශබ්ද බද්දේ අපට කැලේතු කවුරු හරි ආවත් ආවත් මේක මහා වදයක් මේක කායනවා එහෙම ඊට පස්සේ තරහ යනවා සත්තු කෑ ගැහුවත් තරහ යනවා ඊට පස්සේ කැලේකට ගියාම ඊට වැඩිය ප්‍රශ්න සත්තු කෑ ගහනවා කුරුල්ලෝ කෑ ගහනවා භයානක ශබ්ද එනවා එතකොට ඊවට තරහ යනවා බය හිතෙනවා හිතේ නිතර බියත් ඇති ගැනීම ඇති වෙනවා ඊළඟට කැලේකට භාවනා කරන්න ගිහින් කරුවල වැටෙනකොට ඇති වෙන ශබ්ද ඉදිරි හිත විශාල බයකටපත් වෙනවා. නිතර බය වෙනවා. කොල්මන් ඇද්ද මොනවද මේ ශබ්ද මොනවද මේ ඒ වගේ හිත උදකලාවට කරුවලට බයයි. ඒත් එක්ක හිත නිතර විසිරෙනවා. පොඩි සද්දයක් ඇහුණත් හිත දුවනවා බයට. තැති ගන්නවා. හිත එක කරගන්න බෑ. නොඑක් විතර්ක එනවා. එතකොට අර වගේ හිතේ සමාධියක් නැතුව වනාන්තරයකට ගියාට පස්සේ නීවරණ විසින් අර වනාන්තරයේ තියෙන හුදකලා බව තනිකම භයානක ස්වභාවයත් එක්ක හිත ගිල ගන්නවා කියන්නේ. හිත පුරුදු කරන්න බෑ. ලොකු බයකින් කැලේ ඇතුළට වෙලා ඉඳලා එළියට එන්න පුළුවන්. හිත වඩන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා සමාධියක් ධ්‍යානයක් පුරුදු කරගත්ත කෙනෙකුට වනාන්තරයකට ගිහිල්ලා ඒ හුදකලාවේදී සමාධිය වඩනකොට අර නීවරණ යටපත් වෙනවා. එතකොට අර කැලීට ඇති වෙන බය යටපත් වෙලා යනවා. හුදකලාවට තියෙන පාළුව තනිකම ඉව යටපත් වෙලා යනවා. කාම විතර්ක, විහිංසා විතර්ක හිස් ඔස්සේ හිත දුවන්නේ නැතුව ඒව යටපත් වෙලා සමාධියට නැඹුරු වෙච්ච හිතක් පුරුදු කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම එකකීම පෙන්වන්නේ අපි කොච්චර භාවනා කරලා ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා එකපාරට මේක කරගන්න බෑ. අපි කාලයක් තිස්සේ ඉන්න පුහුණුවක යෙදෙන්න ඕනේ. හිත පුරුදු කරන්න ඕනේ. පරිස්කාර ලබන්න. මේ පරිස්කාර ලබන්න ඕනේ දේවල් තමයි කල්යාණ මිත්‍ර සීවනේ සීලය, දස කතා, වීරිය, අනිත්‍යano බලමින් ඇති කරගත් ප්‍රඥාවෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිය මේ කරුණු පහම ඇති වෙන්නේ පිළිවෙලකට කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිය කල්යාණ මිත්‍රයන් නැති කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ආසාවයි ඉන්නවා. එයා කැමති ධර්මයේ ගැන කතා කරන කෙනෙක් හිටිය ආසාව වෙනවා එයාත් එක්ක හිතවත් වෙන්න. ඉක්මනට ගිහලා එයාත් එක්ක යාළු වෙනවා හිතවත් වෙනවා ධර්ම කතාවට උනන්දු වෙනවා. එතකොට මේ වගේ කල්යාණ මිත්‍රයන් ධර්මයේ කතා කරන ඇසුරු කරන්න කැමති. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච කෙනා තමයි කියනවා සීලේ දියුණු කරන්න. එතකොට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ආස මොකද? ධර්මයට තියෙන ආසාව නිසා. එතකොට මේ කල්යාණ මිත්‍රයන්ගෙන් නිතර අහන්න ලැබෙනවා සීල් රකින්න. මේවා කරන්න එපා. මේවා විපාක තියෙනවා. මේවා කරොත් මේ වගේ අනතුරකටපත් වෙන්න පුළුවන් කියලා වීර්ය මතුවෙන කතාවල කල්යාණ මිත්‍රයෝ නිතර එදෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් එක ඇසුරු කරන්න කරන්න තමන්ගේ අඩුපාඩු තමන්ටම ටික ටික හදාගෙන ධර්මයෙන් කරා යන්න සීලේ දියුණු කරගන්න පාර හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගියේ කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනා තමයි කියනවා සීලේ ආරක්ෂා කරගෙන පුංචි වරදේ පවා බය දකිමින් සීලේ දිනු කරගන්න කැමති කෙනෙක් බවට පත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ওই විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රයන් ඉන්නවනම් කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා නම් එයා දැන් කල්යාණ මිත්‍රයන් නිසාම සීලයක් දිනු කරන්න සීලයටත් නැඹුරු වෙලා නම් එයා දස කතාවේ යෙදෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියලා. ඒ දැන් කල්යාණ මිත්‍රයන් ඉන්නවනම් කය වචනය සංවර කරගෙන සීල රකින්නවා. එයා නිතර දස කතාවේ තමයි යෙදෙන්නේ. පාප මිත්‍රෙක් පවකාරයෙක් තමයි අහුවෙච්ච ගමන් ඇදලා ගන්න කුණාර කතා රටේ නැති ප්‍රශ්න ඊළඟට හිත විසිරෙන දේවල් ඒව කතා කරන්න පටන් ගන්නෙම කවුද? ධර්මයක් නැති කෙනෙක්. එතකොට ධර්මයේ පුරුදු කරන කෙනා බණ භාවනා කරන කෙනා ධර්මයට නැඹුරු කරන කෙනා හම්බෙ පාරේ හම්බුණත් කොහෙදී හම්බුණත් එක්ක බණ පටියක් ගන්න බණ පොතක් ධර්ම කතාවක් ගන්න භාවනාවක් ගන්න භාවනා වැඩසටහනක් ගන්න. ඒ වගේ දේකට තමයි යොමු කරවන්නේ. එතකොට ඒ වගේ අය ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න කරන්න තමන් දස කතාවලට නිරන්තරයෙන්ම පෙළඹෙනවා. ඒ කල්යාණ මිත්‍රව තමන් එක කතා කරන්නේම අල්පීච්ච දේවල් ගැන. අප්පිච්ච කතා. ලද දෙයින් සතුටු වීම ගැන නිතර කතා කරනවා. බණ භාවනා කරගන්න ඕනේ මෙහෙම හරියන්නේ අපි භාවනා කරමු අන්න භාවනාවේ වටිනාකම ගැන කතා කරනවා අයයි නිතර. සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන නිතර කතා වෙනවා. අන්න ඒක කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් එයා සීලය රකින්න මහන්සි ගන්නවා නම් දස කතාවේ යෙදෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ඒ විතරක් නෙමෙයි. කල්යාණ මිත්‍රයන් ඉන්න කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච සිල්වත් දස කතාවේ යෙදෙන කෙනා තමයි කියන වීරිය වඩනවා කියන එක සිද්ධ වෙන්නේ. අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න වීරිය වඩන්නෙම අර කරුණු ටික තියෙන කෙනා කියනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු වේදෙන සීලයක් දියුණු කරන දස කතාවේ යෙදෙන කෙනා මොකද කරන්නේ? එයා තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය දෙන්නේ. අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න වීර්යයක යෙදෙන. ඒ විතරක් මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිය ඔය විතරක් නෙමේ ප්‍රඥාව ලබන්නත් ඔය කරුණු ඔක්කොම උපකාර වෙන්න ඕන කියලා. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරේ දෙන කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච කෙනා සීලයක් රකිනවා. සීලයක් ආරක්ෂා කරගෙන පුංචි වර්ධේ පව බය දකිමින් සීල් රකින කෙනා නිතර දස කතාවේ දෙනවා. දස කතාවේ දෙන්නේ දෙන්නේ යා අකුසල් ප්‍රහාණය කරන කුසල් දියුණු කරගන්න වීර්ය කරනවා. අන්නේ විදියට වීර්ය වඩන කෙනා තමයි අනිත්‍ය අනුව බලමින් ආයතනයන්ගේ අනිත්‍ය සිහි කරමින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කරමින් මේ සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් වදමින් ප්‍රඥාව ඇති කරගන්න මහන්සි ගන්නී කෙනයි මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ හිතේ ඇතිවෙන අකුසල් ප්‍රහාණය කරගන්න භාවනාවන් කීපයක් කෙටියෙන් පෙන්වලා දෙනවා. මේක උදාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය අසුභා භාවේ තබ්බා රාගස් පහනාය රාග සහිත සිතක් නිතර නිතර මතුවලා හිත රාගයට අනුව රාග විතර්කයන් තුල දුවනවා නම් අසුභේ පුරුදු කරන්න කියන. ඒක රාග සහිත සිත යටපත් කරගන්න නම් අසුභ භාවනා වඩන්න කියන. අසුභ වශයෙන් බලමින් අසුභේ පුරුදු කරන්න කියන. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනා හිතේ නිතර ව්‍යාපාදේ විහිංසාව හිංසා සහිත සිතුවිලි තරහ ව්‍යාපාදේ මතුවෙලා හිත භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ද්වේෂය ඔස්සේම නම් දුවන්නේ යා වැඩිපුර මෛත්‍රිය පුරුදු කරන්න කියලා මෙත්තා භාවිතබ්බා ව්‍යාතපාදස්ස පහදායි මෛත්‍රිය පුරුදු කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනාපාන සති භාවිතබ්බා විතක්කුපච්ඡේදායි හිත විතර විතර්ක ඔස්සේ දුවනවා හිත කලබලයි අරමුණෙන් අරමුණ දුවනවා එකක් මතක් වෙනවා තව දිහාට දුවනවා එක කරගන්න බෑ හිත ඇවිස්සিলা එතකොට විතර්ක ඔස්සේ දුවනවා. අර කොහොමද මේක කොහොමද? හිත නිතර විතර්ක ඔස්සේම කලබලයෙන් දුවනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ හිත සංසිඳවන්න ආනාපාන සතිය වඩන්න කියලා. ආනාපාන සතිය ගැන විස්තර කරන හරියට දූවිලි ඇවිස්සිච්ච බිමකට පිනිවැස්සක් ඇදහැළුණා වගේ කියන ආනාපාන සතිය පුරුදු කරගත්ත කෙනාට ඇවිස්සිච්ච හිත ඒ සැනින් සංසිඳිලා යනවා. දූවිලි සංසිඳනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානං සමුග්ඝහතාය. අනිත්‍ය වශයෙන් බලන කෙනා අනිත්‍ය සංඥාව පුරුදු කරන කෙනා මම මගේ කියලා මම වෙමි කියලා පුංචි හෝ අස්මිමානයක් හැඟීමක් තියෙනවා නම් ඒ සියල්ල ප්‍රහාණය කරලා අනිත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්නවා. එහෙනම් මමත්වේ ප්‍රහාණය කරගන්න මම මගේ කියලා තියෙන මේ සක්කාය දිට්ඨියත් ඉක්මවා ගිහිල්ලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාට පස්සේ මම වෙමි කියලා පුංචි හැඟීමක් ඉතුරු වෙනවා. ඒක ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයේ අස්මිමාන. එතකොට මේ අස්මිමානය ප්‍රහාණය වෙන තෙක්ම මොකද්ද වඩන්න කියන්නේ? අනිච්ච සංඥා වඩන්න කියන්නේ. ඔන්න භාවනා ක්‍රම හතරක් වෙන හිතේ රාග, දේශ, මෝහ ආදී අකුසල. එතකොට රාග සහිත සිතක් නම් නිතර නිතර Tamanට පීඩා කරන්නේ අසුභේ පුරුදු කරන්න කියන. ද්වේෂ සහිත හිතක් නම් Tamanට නිතර නිතර බාධා කරන්නේ මෛත්‍රිය පුරුදු කරන්න. Tamanගේ හිත නිතර විසිරෙනවා නම් විතර්ක බහුල නම් ආනාපාන සතිය වඩන්න කියලා. ඊළඟට මම මගේ කියලා තියෙන මේ හැඟීම ඊළඟට ඒ සක්කාය දිටියත් ඉක්මවා ගිහින් පවතින තව අස්මිමානයක් හෝ ඉතුරු වෙනවා නම් ඒ සියල්ලම ප්‍රහාණය කරගන්න අනිත්‍ය සංඥා පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සංඥිනෝ මේ කිය අනත්ත් සංඥා සංඛාති කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනවා නම් එයා මේක අනාත්මයි කියන දේ ඒ තුලින්ම අවබෝධ කරගන්න. නැකේ දෙයක් අනිත්‍ය නම් ඒක මම මගේ නොවේ මේක මගේ වශයෙන් පවත්වන්න බෑ කියන අවබෝධය ඒ තුලින් මෙයා දකිනවා. එතකොට මම වෙමි කියලා හැඟීමක් තියෙනවා නම් මගේ කියන හැඟීමක් තියෙනවා නම් ඒක ඒ තුලින්ම නැති වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කෙනා දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා දිත්තේව ධම්මේ නිබ්බානන්ති. එයා ඒ ජීවිතේදීම නිවන අවබෝධය කරා යනවා. එතකොට මේක තමයි දේශනා මේකින් සම්පූර්ණයෙන්ම මේකේ වික්ෂුවට අරහත්ත්වයම ඉලක්ක කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේශනාව. එතකොට මේක ඊටාම වැදගත් මේ දේශනාවම අනුව පුරුදු කරත් ඔබට ධර්මාවබෝධය කරා ජීවිතේ පුරුදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මේකේ සාරාංශය මතක තියාගන්න ඕනේ යනකොට. මොකද්ද දේශනාවේ නම? මේකේ සූත්‍රය. කොහෙද මේක තියෙන්නේ? අංගුත්තර නිකායේ පස්වෙනි කාණ්ඩ. පහ වුණේ අංගුත්තර නිකාය කියලා මතක තියාගන්න. එතකොට මේ ගිය භික්ෂුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ වාලුකා කියන ඒ ගමේ ඒ වාලුකා කියන පර්වතයේ වැඩ සිටිද්දී මේ ගිය භික්ෂු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජන්තු කියන ග්‍රාමයට ගිහිල්ලා පින්ඩ පාතේ කරගෙන වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. ඊට පස්සේ ගිහිල්ලා පින්න පාත කරගෙන ඉන අතරතුර කිමි කාලා කියලා ලස්සන ගම් තීරයක් ගංගාවක් දකිනවා. මේ ගල් තීරය අයින් ඇවිදගෙන යනකොට දකින්න ලස්සන අඹවණය. දැක්කට පස්සේ ආසයි හිතෙනවා. ශ්‍රීල බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉන්න උන්වහන්සේ ටිකක් ඉවසන්න කියද්දි කියද්දි නැවත නැවත අවසර ඉල්ලනවා මට භාවනා කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. ගිහිල්ලා බොහොම සතුටින් පාත්‍ර සීරු අරගෙන ගිහිල්ලා ගහක් යට ඉඳගෙන අඹ ගහක් යට ඉඳගෙන මුදට පරිසරයේ දිහා බලලා හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා විතරයි කාම විතරකයන් ඔස්සේ හිත දුවනවා. ව්‍යාපාද විතරක ඔස්සේ හිත දුවනවා. විහිංසා විතරක ඔස්සේ හිත දුවනවා. හිතට එන්නේ කෙලෙස් සහිත සිතුවිලිමයි. විශාල කම්පාවකටපත් වෙන අහෝ මම මේ බොහොම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මේ දැයි මට මේ වැනි සිතුවිලි ඇති වෙන්නේ කියලා ලොකු කම්පාවක් දුකක් හිතේ හටගන්නවා. උත්සාහ කරනවා කරනවා බැරිම තැන ආපහු එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඉතාම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මම මෙහෙම ගිහින් භාවනා කරන්න ඉඳගෙන වීර්ය කරනවා නමුත් මගේ හිත රාග සහිත සිතුවිලි වලින් යටපත් වෙනවා හිත එකඟ වෙන්නේ නිවනට නැඹුරු වෙන්නේ ද්වේෂය සහිත සිතුවිලි විහිංසා සිතුවිලි හිතට මතුවේ හිංසා සහිත සිතුවිලි මතුවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මට මෙහෙම වුනේ කියලා අහලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කිය හිතක් නිවන් අවබෝධයට නැඹුරු වෙන්න නම් කරුණු පහකින් අනුග්‍රහ ලබන්න ඕන කියලා. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර සේවය. දෙවෙනි එක සීලය. ඒක කල්යාණ මිත්‍ර ගැන කියනවා. යා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ටම නැඹුරු වෙන්න ඕනේ. කල්යාණ යහළුවන් නැති කරගෙන නිතර ධර්ම කතා වේදෙමින් ඉන්නට ඕන. ඊළඟට සීලය. කුංචි වරදේ පවා බිය දකිමි. සීලේ සම්පූර්ණ කරගෙන සීලේ දිනු කරගන්නවා. ඊළඟට දස කතාවේ දෙන්නට ඊළඟට ඒ විතරක් නෙමෙයි ඊළඟට මොකද කරන්නේ? වීර්ය වඩනවා. අකුසල් ප්‍රහාණය කළ කුසල් දිනු කරන්න වීර්යයක් ඇති කරගන්න. ඊළඟට අනිත්‍ය අනුව බලමින් මේ උද්‍යත්ත ධාරණී පඤ්ඤාය හට ගැනීමක් නැතිවීමක් මේ සංස්කාරයන්ගේ නිවසමින් අනිත්‍ය අනුව බලමින් ප්‍රඥාවෙන් දියුණු කරගන්න මහන්සි ගන්නවා. ඒකට ওই කරුණු පහ. කල්යාණ මිත්‍ර ඇසුර, සීලය, දස කතාවේදීම, වීර්යය, අනිත්‍ය අනුව බලමින් ඇති කරගන්න ප්‍රඥාව. මෙන්න මේ කරුණු පහ නිතර පුරුදු කරනවා නම් ඒකේන එයාගේ හිත නිවරට නැඹුරු වෙලා ධර්මාවබෝධයට නැඹුරු වෙලා සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට මොකද කිව්වේ? මේවා පිළිවෙලට යන්නේ කොහොමද ඇති වෙන්නේ? කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් තමයි එයා සීලයක යෙදෙන්නේ. ඇයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනා සංසාර බය දකිනවා එයා සිල් රකින්න පෙළඹෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් එයා සිල්වත් නම් එයා නිතර දස කතාවක යෙදෙන කෙනෙක්මයි. කල්යාණ මිත්‍රයනොත් ඇසුරු කරමින් සිල්වත් දස කතාවේ දෙනවා නම් එයා අනිවාර්යයෙන්ම වීර්ය වඩන කෙනෙක්. අකුසල් ප්‍රහාණය කළ කුසල් දිනු කරගන්න වීර්ය වඩන. ඊළඟට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් දස කතාවේ දෙනී වීර්ය වඩන භික්ෂුවක් ඉන්නවා නම් ඒ කෙනා සිල්වත් දස කතාවේ දෙන වීර්ය වඩන භික්ෂුවක් ඉන්නවා. එයා අනිවාර්යෙන් අනිත්‍යනෝ බලමින් ධර්මය අවබෝධ කරගන්න මහන්සි මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා ඊළඟට කරුණු කීපයක් පෙන්වනවා. ඒ මොකක්ද? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. රාගසහිත හිතක් මතුවලා නම් පීඩා කරන්නේ අසුභේ කුරුදු කරන්නේ කියලා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. හිතේ ද්වේෂය නම් මතුවලා පීඩා කරන්නේ මෛත්‍රිය කුරුදු කරන්නේ කියලා. ඊළඟට ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදයි. හිතේ තියෙන විසිරීම විතර්ක සංසිඳවන්න ආනාපාන සතිය කුරුදු කරන්න කියලා. ඊළඟට අනිත්‍ය සංඥා භාවිතබ්බා අස්මිමානං සමුග්ඝහතය අස්මිමානිය මම වෙමි කියන හැඟීම මමත්වේ ප්‍රහාණය කරන්න නම් අනිත්‍ය සංඥා පුරුදු කරන්න ඊළඟට අනිත්‍ය සංඥා වඩන කෙනා අනත්ත් සංඥා සංඛාති අනාත්මේ මම මගේ කියලා දෙයක් පවත්වන්න බෑ කියන ස්වභාවය අවබෝධ කරගෙන නිවන කරා යනවා. ඕක තමයි දේශනාව. දැන් මොන සාරාංශය? දැන් ඔය මට මට ගිහින් එකපාර ඒ වගේ දේශනාවක් කියන්න පුළුවන් වෙනවා පුතා. ඒ වගේ හිතේ තියෙන ඕන චිත්‍රයක් දේශනාව ඇහුවට පස්සේ මෙන්න මේකයි මේ දේශනාව. ඒ වගේ පුරුදු කරගන්න තමන්ගේ ජීවිතේ. ඒකර මේ දේශනාවෙන් අපිට ගොඩාක් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් ඔබ ගොඩාක් භාවනා කරන්න මහන්සි ගන්න. ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයක් ලබන්න මහන්සි ගන්න. ඒකට දැන් පිරිසක් දැන් කාලයක් තිස්සේ ඉඳන් භාවනා කරන පිරිසක්, කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාර නිසා තමයි භාවනාවට යොමු වෙන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා තමයි භාවනාවට පුරුදු. ඒ නිසා තමයි සීල රකින්නේ. ඒ නිසා තමයි නිතර ඇවිල්ලා මේ බණ අහන්නේ ධර්ම කතාවල ඉදින්දි භාවනා කරන්නේ දස කතාවල ඉදින්දි ධර්ම ගැටළු අහගන්නේ. ඒ මොන දස කතා. ඊළඟට වීර්යය ඇති කරගෙන භාවනා කරනවා. බණ අහනවා අනිත්‍ය අනුව බලනවා අර කරුණු පහ පුරුදු කරනවා. එතකොට තමන්ගේ ජීවිතේ ටික ටික ටික ටික නිවරණට නැඹුරු වෙලා වර්ධනය වෙනවා. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙකුටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉහළින්ම දිනු කරගෙන සීලය දිනු කරගෙන දස කතාවලම නිතර යෙදෙමින් වීර්ය ඇති කරගෙන අකුසල් ප්‍රහාණය කරගෙන කුසල්ම දියුණු කරගෙන අනිත්‍ය අනුවම බලමින් ප්‍රඥාව ඇති කරගෙන මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි අද දවසේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පිටකන්ති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශ්‍රේෂ්ඨ වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා සාදු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා ඒ වගේම අද ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනෙක් නම් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදලා ඉන්නවා නම් ඒ ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙලා මේ ධර්මී ගැන මේ හිත පහදවාගෙන තමන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා වහ වහ සියලු ඥාතීන් මේ ධර්මයේම අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්වත් හැම දිනාටමත් ඔබේ ඥාති හිත මිත්‍රාදි දූදරු සෑම සියලු දෙනාටමත් මේ පිණිකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා උතුම් වූ ධර්මාභෝධී පිණිසම මේ පින උපකාර වේවා කියලා අදිස්ථානය අභිවාදන සීලිස නිච්ඡන් වද්ධා ප්‍රචායිනෝ